අවසරයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්ස පෙර දින කමඨහන් වார்த்தාව කියවා සක්මන් භාවනාව වෙන දින වලට වඩා ටිකක් වේගයෙන් කිරීමේදී සිතට සිතුවිලියේම ඉතාමත් අඩුයි. සක්මන් කරන අතර සතිය සිතට යයි. ටික වේලාවක් සක්මන් කිරීමේදී සාමාන්‍ය සැහැල්ලුවක් දැනේ. ඇඳුම් පාදයේ ඇතිල්ලෙන්නාසේ දැනේ. එක තැන සිටින විට සම්පූර්ණ ශරීරයට සතිය පවතී. යටිපතුල පොළවට ගැටීම, අත් දෙකේ එකතු වීම, අත් දෙක තියෙන ආකාරයේ සම්පූර්ණ ශරීරයට සතිය යයි. තද සැහැල්ලුවක් දැනේ. දෙයස පියවේ. සමහරලාට මම ඇස් පියවලත් බැලුවාම ස්වාමින්වහන්සේ අර පර්යංකේදී වගේ සැහැල්ලුවක් වගේ දැනුණා. ආපසු හැරීමේදී ශරීරයේ කැරකීමට සතිය පවතී. ආපසු හැරුණු පසු සම්පූර්ණ ශරීරය සිටගෙන ඉන්න ආකාරයට සතිය පවතී. කුරුල්ලන්ගේ නාද වීම නිතර ඇසුණත් ඒවාට නිතර සිත නොයයි. දෙවරක් පමණ එම ශබ්දයේ ඇතිවීම නැතිවීම දුටුවෙමි. සිතුවිලි වල ඇතිවීම නොදැනේ නැතිවීම දකි. අරමුණු ශනිකව නැතිවේ. අරමුණක් ආවහම ඉක්මනටම මට නොදැනීම වගේ නැති වෙයි. සතියෙන්ම පරයන්ක භාවනාව පටන් ගත්තෙමි. ශරීරයේ සැහැල්ලුවට සහ සිතට සතියයයි. ශරීරයේ පුරා සැහැල්ලුව පැතිරුවෙමි. ටිකෙන් ටික සැහැල්ලු වී සැහැල්ලුවෙන් ටික වේලාවක් සිටියෙමි. විටින් විට සිතට යයි හිස් බවක් ඇත. අරමුණු අඩුවේ. භාවනාව අවසන් වීමට කිට්ටුව වේදනා දැනුනි. වේදනාව ඇති ප්‍රදේශවලට සැහැල්ලුව පැතුරුවේ. සැහැල්ලු විය. තව ටිකකින් වේදනා දැනීමේදී වේදනාවල ඇතිවීමට සිත ගියා. එතන ඇතිවීම නැතිවීම දුටුව. එලාම් එක නාද වීම නිසා භාවනාව නවත්වා භාවනා දෙකේ කාලය සම කර ගැනීමට නැවතත් සක්මන් භාවනාව කෙරුවේ. පෙරට වඩා සැහැල්ලුවක් දැනිනි. ඒ විදිහට භාවනා කරලා භාවනාව නැවැත්තුවා ස්වාමීනි එදිනෙදා කටයුතු කිරීමේදී සතියෙන් සතිය සිතට යනවා සතිය පැවැත්වීමේදී හුඟක් වෙලාවට යමක් ඇල්ලීමේදී තමයි සතිය ඇති වෙන්නේ දැන් ස්වාමීන් වහන්සේ ඉස්සරට වැඩිය මෛත්‍රී භාවනාව කරනකොට ආනාපාන සති භාවනා කරනවා වගේම සැහැල්ලුවක් ඇති වෙනවා මේ තමයි මගේ කමටහන් වார்த்தාව ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. ආමේ දැන් ඔය ඔය කමටහන් වார்த்தාව මම ඔබතුමීට කිව්වයි කියන්නකෝ. මොකද්ද මට දෙන උපදෙස්? ඔහොමම කරන්න කියනවා. දැන් මම දකින්න ලොකු වර්ධනයක්. අපි එහෙම කියමු. කියන්න මොකද ඔබතුමිය ඒ කාලේ කිව්වා නම් අපි හිතමුකෝ හිත දුවනවා ආපහු හිත එනවා කියන එක. නමුත් අද කිව්වා විශේෂ දෙයක් ඒක ඒක හරි ලස්සන ඇත්තටම කියනවා හිත දුවන එකට වඩා හිත එන එක තේරෙනවා කියලා. හිත දුවන වෙලාව දන්නේ නැහැ. නමුත් එන එක තේරෙනවා කියලා. ඉතින් මේකේ තේරුම අපි සතිමත් වීම කියන එක සිහියට පැමිණෙනවා කියන කාරණේ හෝ සාධකේ අපි හඳුනා ගන්න ටික තමයි මේ එළියට එන්නේ. ඔය කියන්නේ සම්පජන්‍ය කියන කොටස අපි අල්ලන්නේ කොහෙන්ද කියන එක. සම්පජන්‍යයේ ලක්ෂණය තමයි උපපච්චිතා උපපට්ඨිතා හොಂತಿ අබ්බත්තං උපපට්ඨිතා මොකද්ද? විජිතා වේදනා උපපජ්ජಂತಿ උපට්ඨහන්ති අබ්බත්තං ගච්ඡanti. එතකොට වේදනාව හරි සිතුවිල්ල හරි විතර්කේ හරි සංඥාව හරි උපදිනවා ඊට පස්සේ පවතින ස්වභාවය තුල වෙනස් වෙනවා අවසානයේදී නැති වෙලා යනවා. විනාශයටපත් වෙනවා. එතකොට දැන් අපි මේ කිට්ටු වෙන්නේ සම්පජඤ්ඤ ක්‍රියාවලිය තුල ඒ සම්පජඤ්ඤ කියන එක අල්ලගන්න පුළුවන් තැනට. ඇත්තම කියනවා සතිය තමයි මේ තියෙන්නේ. ඒකෙත් සිහියෙන් දැන් අපිට ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒක අපිට අල්ලන්න පුළුවන් කොටස් වගේ දේවල් ටික දැන් හඳුනා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. වගේම පරයන්කේ හා සක්මන කියලා කියන්නේ එක්තරා විදිහකට සමානයි වගේ නේද කියන ආන් ඒ වගේ තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. වගේම ආනපාන සතිය හෝ මෛත්‍රිය කියලා කියන්නේ කොහෙනුත් හිත තැම්පත් කරගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා නේද කියන අන්න ඒ වගේ එකකට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට කොහොම එකක් අපිට දැනගත්තා නම් මම මෙහෙම දෙයක් කියන්නම් මේක ස්පොයිල් වෙයි දන්නේ නැහැ. අපිට ඕන නම් ඉස්සෙල්ලා මෛත්‍රී භාවනාවෙන් ওই කියන කොටස් වලට ගිහිල්ලා ඊට පස්සේ ආනාපාන සතිය වගේ මොකක් හරි ඉතින් එහාට හදාගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒක ඉතින් ඥානවන්තයාගේ වැඩක්. කොහොම නමුත් ඉස්සෙල්ලම හොඳ වෙන්නේ මේ වගේ ලක්ෂණ වලට අපි මේ වගේ ලක්ෂණ අපිට තේරුනොත් එහෙම ඒක හොඳට පුරුදු කර ගන්න ඕන. ඔය යානයක් වගේ පුරුදු කර ගන්නට කියලා කියනවා, වත්තක් වගේ පුරුදු කර ගන්නට කියනවා. කොහොම හරි කමන්නේ භාවේති ගෝලී කරෝති ස්වාදීකිතං අදිතාන. ඕක පුළුවන් තරම් භාවිතා කරන්න, පුළුවන් තරම් පුරුදු කරන්න, වැඩි වැඩියෙන් පුරුදු කරන්න ස්වාභාවික විදිහටම නිතින්ම විසින් කියන ඔටෝමැටිකලි කියලා අපිට කරන්න පුළුවන් වෙන තරමට. අපේ ස්වභාවයෙන් ඕන වෙලාවකදී ওই කියන තැනට යන්න පුළුවන් වෙන තරමට ওই කියන ධර්මතාව ටික පුරුදු කරන්න බලන්න. ඒක හොඳයි. සක්මණේ ගැන ඒ කියපු කාරණා හරි ලස්සනයි. එතකොට තේරෙනවා සක්මණේදී අපිට අර අර අඩිය තියෙන කොටසට විතරක්ම නෙවෙයි තව තව තව පැති තියෙනවා තව තව කාරණා තියෙනවා සතිමත් වෙන්න කියලා. මම කිව්වා අර අර නවතිනකොට සනිපැත හැරෙනකොට කොහොමද ඊළඟට ඔය ඇඳුම් කතාවක් කිව්වා අන්න ඒ වගේ කාරණා හරි හරිම හොඳයි. එතකොට ඒ ඒකේ ASCII තියෙන තොරතුරු ටික තව තවත් එකතු වෙන්න ගන්නවා. වගේම සාමාන්‍ය ජීවිතය තුලදී වුණත් අපිට ඔය කියන දේවල් භවනාවේදී හොඳට උපුරු කරලා තියෙනවා නම් සාමාන්‍ය ජීවිතයේදී වුණත් ඕනම වෙලාවකදී සතිමත් වෙන්න සිහියට එන්න අපි ගාවම ඕනතරම් සාධක තියෙනවා. අපි ගාව නිවන තියෙනවා. එහෙම වුණාම අපිට ලේසිවේ සතුටුමත් වෙන්න ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක. ඒකින්ද ඔය තියෙන කටයුතු අපි ඔහොම කරගෙන යමු. අලුත් කරගන්න කියලා මට කියන්න තියෙන්නේ ඔය කියන දේවල් වලට ආ විදිහ හෝ ඒ පැමිණිලා තියෙනවා නම් ඒ පැමිණිච්ච ස්වභාවයට නැවත නැවත එන්න බලන්න. නැවත නැවත එන්න හිත පුරුදු කරන්න ඕනේ. නිහතමානීකම තමයි මේකෙන් ඇති වෙන්නේ. වගේම මේ දේවල් ටික කරන්න නම් ආමේ හදිසි වුණත් පුළුවන්ද? බෑ ස්වාමීන් වහන්සේ. හදිසි වෙන්නේ නැහැ. හදිසි වුණොත්ද පුළුවන්, ඉවසුවොත්ද පුළුවන්. ඉවසුවොත් පුළුවන් ස්වාමීන්. කියලා මට හිතෙනවා. එහෙමයි. එහෙනම් ඒක තමයි කරන්නේ. අපි යන්න ඕන අර කන්ති පරමන්තපෝතිතික කියන ඒ ලක්ෂණේ ගාවට තමයි. තපසේ නැත්නම් භාවනාවේ උපරිම ලක්ෂණය තුල තියෙන්නේ ඉවසීම කියන ඒ ඒ සාධකයට තමයි අපි පිටු වෙන්න ඕන. එහෙම වුණාම අපි මොනවත් දෙයක් අරාදින බලාපොරොත්තු වෙන දෙයකට වඩා එහෙම පිරිසකට වඩා වෙන දෙයකට වෙන දෙයකට බලාගෙන ඉන්න පිරිසක් වට පරිවර්තනය වෙන්න පුළුවන්. කොහොම නමුත් ඔය කියන තැනට යන හැටි ඉගෙන ගන්න, දීලා ඉන්න හැටි ඉගෙන ගන්න. ඔකට කියන අර උත්හාන කුසල තితి කුසල කියලා ඇති කරගන්න පුළුවන්. ඕක ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න බලන්න. ඕකට ඕකෙන් අයින් වෙන්න හේතු වෙන සාධක මොනවද කියලා ඉගෙන ගන්න බලන්න. ඒවා තේරුම් ගන්න බලන්න. ඒවා ස්පර්ශ කරන්න බලන්න. එතකොට ඕකට එන ප්‍රශ්නයකදී ආවම මෙහෙම අහන්න. ඔය කියන தத்துவයකට ඔය කියන தத்துவයක් විනාශ කරන්න එන ප්‍රශ්නයක් තිබ්බා කියන්නකෝ අපි. අපි කියමුකෝ සද්දයක් කියන්නකෝ. ඒ සද්දේට වෙනම උත්තර දෙන්න හින්දාද ඒ සද්දෙන් නිදහස් වෙන්න පුළුවන් වුණේ එහෙම නැත්නම් සද්දේට සද්දේට හැටියට ඉන්න දීලා අම්ම අමම අමම කවුරු වැඩේ කරගෙන කියනවා. මම මගේ පාඩුව වැඩේ කරගෙන ගියොත් තමයි කියලා මට හිතෙන්නේ ස්වාමී. අපිම කරගෙන බොහොම සන්තෝෂයි. ස්වාමීන් වහන්සේ දැන් සක්මන් භාවනාවයි පරයන්ක භාවනාවයි සමාන කරන්න එක දිගටම ඒ සක්මන් භාවනාව කරන්න ඕනද දැන් පරයන්කේ ඉස්සෙල්ලා සක්මන් කරලා ඊට පස්සේ පරයන්කේ කරලා ආපහු සක්මන ඒ වෙලාව සමාන කරන්නේ දෙපාරට කළාට කමක් නැහැ නේද? ඒක කැමැත්තකම. ඒක අර ඕ තප්පර තව තප්පර තුනක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න තප්පර තුනක් තියෙනවා. එහෙම ඕන නෑ මේක යම්. මම කිව්වේ අර ඒ කියන්නේ අර ආසන්න කාලයක් කරන එක හොඳයි. ඒක අපේ අර ශරීර සෞඛ්‍යයට හොඳයි. නමුත් සමහර කෙනෙක් දැන් පංගෝගේ කියන එක ඇත්තම කියනවා නම් සක්වලට ගොඩක් බරයි. මොකද කාලය කිසි පුබ්බු කරලා තියෙන එක. ඒන පරයන්කේට ටිකක් බර නෑ. එහෙම එක සුබයි කාලෙක. කොහොම නමුත් අර හරියටම මම ඕන නැහැ. නමුත් තමා කැමති නම් ඒ කියන විදිහට ගන්න පුළුවන්. නමුත් මම කියන්නේ නැහැ පැයක් සක්මන් කළා නම් අනිවාර්යයි. රාමියකේ වගේ අනිවාර්යයෙන්ම පැයක් පරයන්ක කරන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. එහෙම දෙයක් නැහැ. මම කියන්නේ අර සක්මන් පරයන්ක කළා නම් මේ වගේ කාලයක් සක්මනට දාන්න පුළුවන් නම් තමයි හොඳ කියන එකයි මගේ යෝජනාව. එහෙමයි සර්. දැන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට ගොඩක් පිං සිද්ධ වෙනවා නේද ඒවා දීර්ඝායස එරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ ආ අපි දෙරුවන් සරණයි කාලයකට පස්සේ ඒ දෙරුවන් සරණයි මගේ කමඨාන් විස්තරය උදේ බුද්ධ වන්දනාවෙන් අනතුරුව දෙරුවන් සමා කරගෙන පරයන් සඳහා වාඩි වුණේ. එසේ වාඩි වී සිටින විට අවසන්යේ එසේ සිටින විට නාස්කාග්‍රේට සිත යොමු වී ආශ්වාස ප්‍රශ්වාසයේ හොඳින් දැනෙන්න විය. ටික වේලාවකින් මෙය රෞමක ආකාරයේ වෙනවා වෙනුනි. ඒ දැනීම් ස්වභාවයේ කයේ උඩ කොටසේ පමණි. නාසයට සම්බන්ධව පමණක් පැවතුනි. මෙසේ සිටින විට උදරයේ දක්වා පැතිරී ගිය ස්වභාවයක් දැනීමක් ඇතිය. මේ වන විට ආශ්වාස ප්‍රශ්වාස ස්වභාවයේ දැනීම අඩු වී මුළු කය පුරාම දෙපා දක්වා පැතිරී ගිය දැනීමක් දැනෙන විට. එසේ සිටින විට අවට ශබ්ද ඇසුනි. සිතුවිලිද එමින් යමින් පවතී. නිදහස් භවයේ සිටින විට ආශ්වාස ප්‍රශ්වාසයකට තරමකට දැනී ශරීරයේ ඉහළ කොටස වැඩියෙන් දැනෙන්න විය. හිරුවෙලියක වාදනායුරින් ආලෝකමත් බවක් දැනුනි. ඇස් අත් එක ආදිය පද්ද වූ බවකි. ඇඟෙහි මැස්සෙක් වටා ඇවිදින බව ඇඟ හැමතැනම ඇවිදින බවක් දැනේ. අමනාපයේ මට ඒ දෙස ටික වෙලාවක් බලා සිටින්න පුළුවන් වුණේ. සුදු වේලාවකින් මැස්සා ඉවත් වී ගොස් තිබුණි. වාඩි වී ඒ වාඩි වී සිටින අයුරු පිටතින් බලා සිටින්නාක් බවක් හැඟෙන්න විය. මුළු කය ඇතුළත පුරාවටම වාතයක් වගේ දෙයක් පෙරලන බවක්, පැතිරී යන බවක් දැනෙන්න විය. සුළු සුළු වශයෙන් ආස්වාස ප්‍රස්වාසයේ දැනෙමින් දෙපා දක්වාම මෙවැනි ස්වභාවයක් පවතින්න විය. මෙසේ සිටින කාලය තුල සිතට ඊතරම් සතුටක් හෝ අසතුටක් දැනුණායයි කිව නොහැකිය. පර්යංකයෙන් ඉවත් වීමට අදහසක් පහළ වුවත් කයෙහි තද වූ ස්වභාවයක් දැනේ. ටික වේලාවකින් පසු පර්යංකයෙන් ඉවත් වී දිග්ගන්ට සියලු සත්‍යයන්ට සිං අනුමෝදන් කළෙමි. කය ටිකෙන් ටික මෙසේ සිටින කාලය තුල සිතට ඊතරම් සතුටක් හෝ අසතුටක් දැනුණායයි කියව නොහැක. පර්යංකයෙන් ඉවත් වීමට අදහසක් පහළ වුවත් කයෙහි තද වූ ස්වභාවයක් දැනේ. ටික වේලාවකින් පසු පරයන්කෙන් ඉවත් වී දෙවියන්ට සියලු සත්වයන්ට පින් අනුමෝදන් කළෙමි. කය ටිකෙන් ටික සැහැල් වී යන බවක් හැඟේ. පරයන්කේ ගැන ආපසු බලන විට හිත මෛත්‍රියෙන් පිරී ඇති බවක් හැඟුනි. කය පුරාවටම ප්‍රබෝධමත් බවක් ඇත. දස දිශාවටම අද පිරිසතුටින් මෙත් පැතුරු වෙමි. සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමි. පර්යංකේ මෙසේ අවසන් කළෙමි. සයන්හස ඔබ වහන්සේගෙන් උපදෙස් පතනවා සයන්හස. පෙරුවන් සරණයි. මෙහෙම පර්යංකේදී ඔය සතුටක් හෝ දුකක් කියන දෙකම නොතේරුණා කියන එක වෙන්න පුළුවන්. මොකද ආනපන සතිය කියලා කියන්නේ ඇත්තටම උපේක්ෂා වින්දනයක්. ඉඳා ඕක තුල එහෙම මොකක්වත් දෙයක් නොතේරී තියෙන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. වගේම ඒ තියෙන එක අපි දැනගත්තා නම් දැනගන්නවා නම් ඒකෙන් කියවෙන ඔය කියන සතියේ ලක්ෂණ සිහියේ ලක්ෂණ ටික තමයි එළියට නම් එන්නේ. ඉතින් ඊට පස්සේ අම් මනාපෙලා තිනවා පින් අනුමෝදනා කරන්න දස දිශාවට මෙත් පතුරවන්න වගේ කාරණා කරන්න. එතකොට අර මෛත්‍රී භාවනාවක් සහ ආනපන සතියක් කියන දෙකක් සම්මිශ්‍ර කරගත්ත බවක් තමයි තේරෙන්නේ. ඉතින් ඔබතුමිය මනාප නම් ඒ විදිහ පුරුදු කරන්න. එහෙම කරන එක ඔබතුමියට රුචි වේවා. සමස්තයක් හැටියට සිහිය වර්ධනය වෙන බව තේරෙනවා. ඒක වර්ධනය වෙමින් පවතින බව තේරෙනවා. වගේම ওই වර්ධනය වෙලා තියෙන ප්‍රමාණයට එහා හරියටම තව තව එහාට යන්න පුළුවන් තත්ත්ව තියෙනවත් පුළුවන්. තව තව වැඩි දියුණු වෙන්න පුළුවන් අවස්ථා හෝ කාරණා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපිට ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා දැන් නම් ඇත්තටම ඇති ඕනම නැහැ කියලා හිතනවා කියන්නේ. නමුත් එතනින් එහාට තමයි ඊළඟ කාරණාව තියෙන්නේ. පහුගිය දවසක ධර්ම සාකච්ඡාවකත් මෙන්න මේ ගෙලියට ආවා. පටාචාරාවන්ට ලොකුම දුකක් ඇති වුණා. ඒ දුක ඇති වෙලා එයා ඒක දරලා ඒ දරා ගැනීමේ කෙලවරේ එයාට වෙනත් ලොකුම ලොකු විදිහේ ලාභයක් හම්බ වෙනවා. කේමාවන්ට ඒ වගේම. අනේ ඒ වගේ අර අපිට දරාගෙන ඉන්න පුළුවන් කියන ඒ ඒ ඒ නිම අපි තිබ්බොත් මෙච්චරයි මට පුළුවන් මීහන්න බෑයි කියලා. නමුත් ඊට වඩා තරමක් අපිට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම දැන් මගේ පැත්තෙන් මම කරන එක තමයි වේදනාවක් තියෙනවා නම් යූස් එකේ ඉඳලා ඉඳලා බැරි වෙනකොට කල්පනා කරනවා ගණන් කරනවා 10ට. ඇත්තට මේ 10ට ගණන් කරන වෙලාව තමයි මම හරියටම යූස්. 1 2 3 ඔහොම කියලා 10 යනකොට ගොඩක් යාට වේදනාවක්. ඊට පස්සේ ලොකුම ලාභේ තමයි ඒ තරමේ බරක් කියන වේදනාවක් දරන්න පුළුවන් වෙන විදිහේ යූසීම හිතේ හැදිලා තියෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේම ඔය කියන தত্ত্ব හෝ ඔය කියන දේවල් අපිට යම් යම් ආකාරයකට පෙන්눔 කරන්න පුළුවන්. ඕලෝක හැටියට පෙන්눔 කරන්න පුළුවන් මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා කියලා පෙන්눔 කරන පෙරලි කරනවා කියලා පෙන්눔 කරන්න පුළුවන්. නමුත් ඊට ඕන පුළුවන්. කොහොම ඊට ඕන ආ කමක් නැහැ ඊට මම ආනපානේ කරේ. ඉතින් සුතින කාටික කියලා අන් ඒ විදිහට ඉන්නකොටම ඒ කියන කාරණාම අපිට ඔන්න කමටහනක් හැටියට පේන්න පටන් මුලදී පේන්නේ ඒක ඵලයක් හැටියටනේ. අලුත් ඵලයක් හැටියටනේ. ඊට පස්සේ ඕක ආපහු සිද්ධ වෙන්න උනා නම් එහෙම ඔන්න තේරෙන්න ගන්නවා නෑ මේක කමඨහනක්. මේක නැවත නැවත සිදානපාන වගේම තමයි මේක. ආර හිත දුවන එකක් වගේම තමයි. කියලා ඔන්න ඒක අපිට කමඨහනකට අරමුණක් එන්න පුළුවන්. මනකට එහෙම වුණොත් මේක පැත්තකින් තියන්න ලේසිකමක් ඒවි. ඒක හන්දා අපි බලමු මේ කියන සත්ව තුල අපිට තවත් දෙයක් එකතු වෙන්න ඒ කියන්නේ අපිට අපිට ඇති කරලා දෙන්න පුළුවන් ඊට කලින් අපි අපිට තේරෙන හැටි දෙයක් දාන්න ගියොත් නයි අපි අහිංසක හින්දා නරක නෑ නමුත් තමයි අර අපිට අර සමාඥානයක් වගේ දෙයක් ලැබෙන්න තිබිච්ච ලොකු අවස්ථාවක් අපි අහිමුණා වගේ වෙන්නත් පුළුවන් සමහර විට කවුදන්නේ ඉතින් සමහර අපිට අපිට මොකක් හරි සමාඥානයක් වගේ ලොකු දෙයක් හම වෙන්න තිබිච්ච අවස්ථාවක් නැති වුණා වගේ වෙන්නත් පුළුවන්. ඉතින් අර මේක ආපහු වෙනස් කරන්න ගියපු හින්දා අපිට අපිට උමනා විදිහට සකස් කරන්න වගේ ගියාපු හින්දා. ඉතින් නම් මගේ යෝජනාව තමයි තව ටිකක් අපි තව ටිකක් ඉඳලා බලමු. පොඩ්ඩක් සතුටක් අන් ඒ වගේ. එතකොට මේක තුලම මේකේ නානපාණ්‍ය අස්සෙම තව ටිකක් කාරණා එළියට එන්න පුළුවන්. එතකොට අපිට භාගදා ආපහු මෛත්‍රියට යන්න ඕන වෙන්නේ නැති වෙන්නත් පුළුවනේ. ඕ බලාපොරොත්තුවක් තියාගන්න ඕනමත් නෑ පිච්චසුගේ තියෙන්න ඕන කියලා ඒක සුදුසු තත්ත්වේ එනකොට ඒවි කියන එක තමයි ඉතින් මේ තියෙන්නේ. කියන්නේ අර පීති මනස් කායෝ විපස්සම්පති චිත්තම් විපස්සම්පති පස්සද්ද කායෝ සුඛං වේදීයති සුඛිනෝ චිත්ත සමාධිය. ඔන්න ඔතනදී තමයි අපේ හිත තැම්පත් වෙන. එතකොට ඊට කලින් අම්මේ අපිට හදාගන්න තියෙන කාරණා ටික තමයි පීති මනස්ස කියන. මනස පීතිමත් කරගන්න ඒ ස්වභාවය සකස් කරගන්න එක තමයි කරන්නේ. එහෙම වුණාම ඔන්න කය ආදින්න පටන් ගන්නවා නැත්නම් කය මෘදු සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඒ කායික මෘදු සැහැල්ලුව චෛතසික මෘදු සැහැල්ලුවකට පාර පෙන්නනවා. ඒ චෛතසික මෘදු සැහැල්ලුව කායික සුඛයකට සැපයකට යොමු කරනවා අන්න ඒ සැප සහගත ස්වභාවයේ තියෙන කෙනාගේ හිත සමාධිමත් වෙනවා. ඕක තමයි බුදු පියාණන් වහන්සේ හැමතැනකම දේශනා කරන රටාව ක්‍රමය. ඉතින් අන්න ඒකෙන්ද ඒවා කිතු වෙනවා ඒවට කිතු වෙනවා ඒවාට වැඩෙන්න අපිට දෙනවා. ඒවට පැලවෙන්න ඒවට රෝපණය වෙන්න ඒවට මල්පල දරන්න මල්පල හැදෙන්න අපි ඊට දෙන්න ඕන කියන එක තමයි මගේ යෝජනාව. භාවනාව හොඳයි යන්නේ. අපි මේ තව ටිකක් හොම කරගෙන යමු. සාමාන්‍ය ජීවිතේදී බව කටයුතු කරද්දී සතුටුමත් වෙන්න බලනවා කියලා කිව්වා. ඒක බොහොම හොඳයි. කරදර බහුල කාලයක් කාට නමුත් ඒකේන පරිසම් වෙලා ඉන්නේ කොහොඳයි. ඒ අතර අපි මේ විදිහට සතුටුමත් වෙන එක ඇත්තටම හොඳ දෙයක්. වගේම කොරෝනාත් එක අතකට සිහියෙන් ඉන්නම උගන්නන භාවනාවක් කමටහනක් වගේම තමයි නේද? මොන හරි බෑග් එකක් ගෙනාවත් අපි බොහොම දැනුම් තේරුම් ඇතුව ඒක පාවිච්චි කරන්න ඕන. කවුරු හරි එක කතා බහ කළත් එහෙම කරන්න ඕන. අන් ඒ වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට අපි දවස පුරාම මෛත්‍රී භාවිතා කරනවා වගේ වැඩ පිළිලක් එතන තියෙන්න පුළුවන්. අපි දැනේ නැති වුණාට මොකද මුචතර කාලයක් අපි ඕක වඩලා තියෙනවනේ. ඒක එතකොට අපේ හිතට පරිපදියම් වෙලා පත්‍යම් වෙලා තියෙන දෙයක් වෙන්න පුළුවන් මේ වෙලාවේ. සමහරක් විට එහෙම ක්‍රියාත්මක වෙනවෙන්නත් පුළුවන්. හොඳයි කමටහන් වාර්තාව. අපි තව ටික කොහොම කරගෙන යමුවාම කලින් දවසේ වාර්තාව කියවන්නේ හොඳයි ඊළඟ දවසේ භාවනාවට කරන්නේ. හොඳයි? එහේ. එහේ. ආ. ආතෙරන් සර්ණයි සර්ණන් සර්ණන්ට. ස්වාමීන් වහන්සේ එකම එක ප්‍රශ්නයක් තියෙනවා මට පැහැදිලි කරගන්න. අර ස්වාමීන් වහන්සේ ඇහෙනවද මම කියන එක? කියන්නවා මම කියන්නවා එහෙමයි. කරේ ස්වාමීන් වහන්සේ මේ මට අර දැන් අර දැන් කිව්වේ දැන් භාවනාව ඉරියව් හතරෙන් ඉඳ හිටගෙන මේ කරන්නත් පුළුවන් කියන එක තව තුට්ටක් මට පැහැදිලිමදි. දැන් මම අහන්නේ ස්වාමීන් මට තේරුණේ දැන් අපි හිටගෙන දැන් වැඩක් කරනකොට අපි සතියෙන් කරනවනේ. ඒක ද කියන එකයි මට තේරුන්නේ මේ භාවනාව කරනවා කියන්නේ අපි වැඩක් කරනකොට අපි සිහියෙන්නේ කරන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට උත්සාහ කරන දැන් අපිට ඒකනේ හුඟක් පිළිතුරු කියන්නේ උත්සාහ ඒ කියන්නේ සිහිය තියාගෙන වැඩ කරන්න කියලා එන්නේ දැන් කියන්නේ දැන් ඒකද ඔය දැන් භාවනාව හිතගෙන කරනවා කියන එක එකෙන් අදහස් කරන්නේ ආ නෑ අම්මේ නෑ මේක මම අදහස් කළේ පරයන්කිටි කරන භාවනාවම පැත්තකට වෙලා හිතගෙනම කරනවා කියන ඒ අදහස ඒ කියන්නේ ආනාපාන සති එහෙමද ආනාපාන සති වෙන්නත් පුළුවන් ඕ වෙන්නත් පුළුවන් වෙන මොකක් හරි කරන එකක් වෙන්නත් පුළුවන් ආනම්බන සති වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක හිතගෙනම කරනවා කියන අදහසයි දැන් වැඩ වැඩක් කරනකොටම සාමාන්‍ය ජීවිතේ එතකොට අපේ අවධානය යන්නේ ඒ කරන වැඩේටනේ. අපි හිතගෙන තමයි ඉන්නේ. නමුත් අපි ඒ කරන වැඩේ නෙවෙයි ඉන්නේ. වැඩේ වැඩේ කරන එක නම් කරන්නේ. එහෙමනම් ඒ අර ඉරියව්වට දානවට වඩා ඒක ඇත්තටම කිට්ටු වෙන්නේ සම්පජන්‍ය ගුණයට. සති සති සතිය සහ සිහිනුවන කියන ගුණයටයි කිතු වෙන්නේ. ඔක ඊළඟ කොටසේ සාකච්ඡා වෙනවා. ඉතින් ඒකින් මේක මම ගන්නට කැමති වෙන්නේ සහ මට තේරෙන්නේ. අත මොකටද කියන්නේ බෑ මට තේරෙන්නේ. අපි අර පරයන්කේදී කරන භාවනාවම පරයන්කේදී විතරක් නෙවෙයි. හෝ සක්මණේදීම විතරක් නෙවෙයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. හිතගෙනත් ඒ කියන භාවනාව කරන්න පුළුවන්. එහෙම නැතිනම් නිදාගන්න ඉරියව් වෙනුත් ඒ කියන භාවනාව කරන්න පුළුවන් කියන ඒ ඒ ඒ ඒ අවස්ථාවක් එහෙම අවස්ථාවක් තියෙන එක ඊ මට තේරෙන හැටියට බුදු පියාණන් වහන්සේ මේ අපිට කියලා දෙන්නේ. නමුත් අපි ඒක අර අර දෙක එකට එකතු කරගන්නවා වගේ වැඩක් කරනවා. අපි හිතගෙන වැඩක් කරනකොට එහෙමනම් මේ ඉන්නේ ඉරියව්වෙන්ද මේ වැඩේ කළාට කියලා. නමුත් එතකොට අපිට මේ ඇත්තට මේ ඉරියව්වට එන්න බැහැනේ. මේ වෙලාවදී කරන වැඩේට හිත යනවනේ වැත්තම කතාවනේ. එතකොට එතනදී යන්නේ ඉරියව්ව ගැන සැලකනවට වඩා මම හිතන්නේ සුදුසුකමක් හම්බ වෙන්නේ අර කරන වැඩේට අධ්‍යනය හෝ අපේ අපේ අවධානය යොමු කරගන්න පුළුවන් නම් තමයි. ඉතින් මේක මේක අර හිතගෙන කරනවා කියලා කියන්නේ හිතගෙන භවනාව කරනවා කියලා කියන එකෙන් ඒකෙන් අදහස් කළේ මම අර පරයන්කේදී කරන භාවනාවම හිටගෙන ඉන්න ඒ ඒ ඉරියව්වෙන් කරනවා කියන අදහසින්. අදහස. එතකොට ස්වාමීන් වහන්සේ වෙන වැඩක් නොකර අපි ඒ ආස්වාස ප්‍රාස්වාසය ගැන හිත යොමු කරනවා. කරන්න කියන එකද ඉතින් අදහස් කරන්නේ? එහෙම කරන්නත් පුළුවන්. ඇත්තම කියනවා මම එහෙම කරනවා. ඔව් එතකොට සාමාන්‍යයෙන් වැඩක් ඔව්. දැන් අපි වැඩක් කරනකොට ඒකට සිහිය තියාගෙන ආස්වාස ප්‍රාස්වාසයත් යනත් බැලුවට කමක් නැහැ. නෑ නෑ අපොයි නෑ අපොයි නෑ නෑ නෑ. ඔව්. ආ පුළුවන් නම් කමක් නැහැ. ඒක ඉතින් මහ වදයක් වෙනවනේ. ඒ වෙලාවේ හොඳම දේ තියෙන්නේ හොඳම දේ තියෙන්නේ අර අර අර වැඩේට අවධානමත් වෙන එක. පටලව ගන්න ආකාරයි මේක. මේක පරයන්ක භාවනා කරන වෙලාවක තිබ්බ කියලා හිතමුකෝ. හරි බුදුන් වහන්සේලා පරයන්ක භාවනාව කරනවා. නමුත් අද මට බුදුන් වහන්සේලා පරයන්ක භාවනා කරන්න බෑ කියනකොට කකුල උන්ට තෝම් රිදෙනවා. පස්සම් කරන්නත් බෑ කියලා කියන්නකෝ. හරි එහෙනම් හිතනවා. අයිතිගෙන ඉන්න බෑ නම් එහෙනම් ඕ එහෙනම් සතපිලා එහෙනම් නිදාගන්න හිටියවෙන් ඒ කරන භාවනාව කරනවා ඒ මොකද තුල. ආන් ඒ වගේ අදහසක් නෝ යන්නේ මම මේක කිව්වා. එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා. බොහොම පින් දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉතින් බොහොම සතුටුයි ඔයත්ෝ සම්බන්ධ වෙලා කතා බහ කළාට මේ විදිහට අපිට ඒ කටයුතු කරගන්න අවස්ථාව හම්බෙච්ච ගැන බොහොම සතුටු වෙනවා මේ ස්ථාන පූජා කරපු අයට වගේම ඊ අපේ පුංචිම කතා කළා අපේ ආච්චිම නැති වෙලා අවුරුදු දෙකයි අදට මම කල්පනා කරනවා අද දවසේදී මම කරගත් හැම පිනක්ම ආච්චිමට අනුමෝදනා කරන්න කියලා ඔක්කොම කියනවා නම් මං කිව්වා ආච්චි මම්මි කියලා. හරි ආදරේ මම පොඩි කාලේ ඉඳලා බලා තියාගත්තේ ආච්චි. මම ඉපදිලා තියෙන මාස 7න්ලු. මට කිරි බොන්න බැරි වුණාලු. අද අපේ අම්මා ඉන්න ඕන සමහරක් වෙලාට. ඒ කියන්නේ කියන කතාව. ඉතින් ඒකෙන්ද පොඩි කාලේ ඉඳලා මාව ওই පංකඩේකින් කිරි පොළවලු හදාගත්තයි කියන්නේ. මං හරි චූටිලු. බෝල් පොයින්ට් පෑනක් තරම් ඇතිලු මං. ඉතින් ඔව් ඒ වුණාට කටසරැලි ඊට ඊට වඩා. කොහොම හරි ඉතින් එහෙම විතර තමයි හැදුනේ. මච නැති වුණ අවුරුදු 97 දී සිහිය තිබුණා ධර්මය කියලා කියන්නේ ආජි සූත්‍ර ගන්න තුන් සූත්‍රේ තමයි මම දන්න හැටියට හැබැයි ජීවිතය ගැන හොඳ හොඳ දැනුමක් තේරුමක් තිබ්බා මේ ඔක්කොම වැඩක් නෑ පොඩි හම්දුන්නේ කියලා මම ඉතින් කියලා තියෙන අසනීපෙලා ඉතිපා ඉතින් මම හිතනවා අද දවසේ කරගත්තේ හැම කුසලයක්ම ආචි මේ සංසාරගත ජීවිතේ කොහේරි තැනක ඉන්නවා නම් සුඛිත මුදිත කරගන්න දුකෙන් නිදහස් වෙන්න හේතු වාසනා වේවා. ඒ වගේම අද තුමක් අපි ආච්චි සාදු සාදු සාදු සාදු වහන්සේගේ ආච්චි වෙනුවෙන් සියලු සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අනුමෝදනාව මම දැන් කියවන්නද? එහෙමයි. එහෙමයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඊටාම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් හා කමඨහන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සති ක්‍රියාව පිපාසයෙන් සිටි අපට දැන් දෝතක් ලැබුවාසේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අප්‍රමාණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලොව වශයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා. මේ වසංගත කාල පරිච්ඡේදයේහි ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා, මානසික පීඩාවක් නොවේවා. ගෙවියන සෑම මොහොතක්ම ඔබ වහන්සේගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්‍යාවේ කුසලයේ හේතු වාසනා වේවා. එසේම මේ අත්භවයේ හිදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමාමහ නිවනින් නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා සැමගේ මියගිය ඥාතීන්ටද ඔබ වහන්සේගේ ආච්චි අම්මාටද මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඊට පස්සේ අනුමෝදනාව සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිට්ටං අනුත්තරං දුරුද්ල දේන මයා ලද්දං පස්සිතුම් වන්දි තුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වන්දනං බුද්ධ පුත්තං නමාමහං ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා Sadu, sadu, sadu. Sadu, sadu. Sadu, sadu, sadu. Kiram turun sana eh. Teruan sarmai suami sarmai. Teruan sarmai. Nami nahasya teruan sarmai. Teruan sarmai suami nahasya. Teruan sarmai